අවශ්‍යයි සදහවතුනි. ඔබ තුල දුකක් පවතී නම් ඒ දුකට වගකිව යුත්තේ අන් කිසිවකුත් නොව ඔබේම සිතයි. මන්දයත් එම දුක ඇතිවීමට ඇලීමක් හෝ ගැටීමක් ඇති කරගනු ලැබුවේ ඔබේම සිත විසිනි. සදහවතුනි ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්මදේශනාවත් සියලු ඇලීම් සහ ගැටීම් වලින් වෙන්ව සසර ගමන ජය ගන්නට ඔබ හට කුසලානිසංසයක්ම වේවා. එසේනම් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ රූප වාහිනියේ මේ පැයට નિયમિત දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ රූප වාහිනී මැදිරියට වැඩම කළ දිවුලපිටිය බරවාවිල ශ්‍රී අභිනවාරාමාධිපති ශාස්ත්‍රවේදී රාජකීය පඬිත පූජ්‍යපාද හින්දුවාවේ ධම්මදීප ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාදදී নমස්කාර පූරක පිළිගනිමු.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 බෝසත් මව්පියවරුනි ආදරණීය දූ දරුවනි පින්වත් ඔබ හැම දෙනාම අදත් මේ පැයට નિયમિત ධර්ම දේශනාව ශ්‍රවණයට තමයි මේ ශ්‍රද්ධාවෙන් සූදානම් වෙන්නේ. අද දවසේ මේ පැයේ ධර්ම දේශනාව පින්වත්නි ඔබට දායාද කරන්නේ මොරටුව ද සොයිසාපුර පදිංචි පින්වත් අජිත් නවරත්න මහතා සහ ඒ පවුලේ අය ඒ වගේම ඩුබායිහි පදිංචි ඉන්ද්‍රාණි නවරත්න මහත්මිය සහ ඒ පවුලේ පිරිස. ඒ අයගේ දායකත්වයෙන් කොළඹ හත සම්බෝධි මහා විහාරයේ සිට බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ ඔබ සියලු දෙනාගේ ජීවිතයේ ජීවිත අවබෝධය පිණිසත් සංසාරේ ධර්ම අවබෝධය පිණිසත් මෙතෙන් සිට ඔබට ධර්ම ශ්‍රවණය කරන්නට පුළුවන්. පින්වත්නි අද දවසේ ඊටාම පුංචි බුදු වදනක් තමයි තෝරගත්තේ ඔබට පැහැදිලි කරමින් ධර්ම දේශනා කරන්න. අපේ තථාගත බුදුරජාණන් වහන්සේ ජීවිතයේ පිළිබඳ අප්‍රමාණ අවබෝධයකින් අපිට දේශනා කරපු තේරුම් ගන්නටම වටින ලස්සන පාඩමක් ඇතුළත් බුදු වදනක් තමයි අද අපේ මාතෘකාව. පින්වත්නි සබ්බං පහාය ගමනියං කියන බුදු වදන තමයි අපි අද මාතෘකා කරගන්නේ. සරල සිංහල අදහස කිව්වොත් සබ්බං කියන්නේ සියල්ල කියන එක. සියල්ලම කියන එක. පහාය කියලා කියන්නේ හැරදාලා කියන අදහස. ගමනියං කියන්නේ යා යුතුයි කියන එක. සබ්බං පහාය ගමනියං සියල්ල හැරදායා යුතුයි. ඒ තමයි බුදුහාමුදුරුව දේශනා කළ ධර්මයේ ඇසුරින් අද අපි තෝරගත්ත මාතෘකාව. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුරාම ඉගැන්වෙන ලස්සනම පාඩමක් තමයි අත්හැරීම. අත්හැරීම තමයි මට ඒ මොහොතේ සිට ප්‍රතිඵල ලැබිච්ච ලස්සනම පාඩම. මම අත්හැරීම ගැන ගොඩක් කල්පනා කරලා තියෙනවා. හිතලා තියෙනවා. අත්හරින්න උත්සාහ කරලා තියෙනවා. අන්න එතනදී පින්වත්නි මට ඇතිවෙච්ච එක ගැටලුවක් තිබුණා බොහෝ කාලයකට කලින්. මම දැකලා තියෙනවා මිනිස්සු මැරෙනවා. මගේ ඉස්සරහත් මිනිස්සු මැරිලා තියෙනවා. ස්වාමින් වහන්සේලා විදියට අපිට ආරාධනා ලැබෙනවා පින්වත්නි මරණාසන්න ලෙඩුන්ට පිරිත් කියන්න වඩින්න කියලා. සමහර ලෙඩු මැරෙන්නේ gederනේ. රෝහලෙන් හරවලා එවනවා. දැන් ඉතින් මීට වඩා කරන්න බෑ. අම්මව තාත්තව ගෙදර එක්ක ගිහිල්ලා හොඳට බලාගන්න. එතකොට දැන් අවසාන මොහොත කිට්ටු වෙනකොට දරුවෝ හිතනවා අම්මට තාත්තට ඊළඟ සසර සුවපත් කර ගැනීම සඳහා හොඳ මනසකින් අවසාන හුස්ම හෙළන්න අවශ්‍ය පරිසරය හදලා දෙන්න ඕනි කියලා හිතලා දන්න කියන සාමින් වහන්සේලා වැඩමවලා ඒ අවස්ථාවේ අම්මට තාත්තට හොඳ අරමුණක් හදලා දෙන්න උත්සාහ කරනවා. ඉතින් එවැනි අවස්ථාවලට මම සහභාගී වෙලා තියෙනවා. ඒ වගේම රෝහල් වල දැඩි ලෙස ගිලන් වෙච්ච හදිසි අනතුරු වලට ලක් වෙච්ච අය. ඒ අවසන් මොහොත මම දැකලා තියෙනවා. යුද්ධ කාලේ ත්‍රස්තවාදී ප්‍රහාරවලට අහු වෙලා අවසාන මොහොත ගත කරන රණවිරුව ළඟ මම ඉඳලා තියෙනවා. ඒ අයට පිරිත් කියමින් හිසාට ගාමින් ඉඳලා තියෙනවා. මගේ ළඟ මිනිස්සු මැරෙනවා. මම හුඟක් දැකලා තියෙනවා. එතකොට පින්වත්නි මට ලැබිච්ච අත්දැකීමක් තමයි තමන් විශ්වාස කරන කෙනෙක් ළඟට ආවම විශේෂයෙන් ස්වාමින්වහන්සේ දැක්කහම එයාගේ හිතේ ලොකු විශ්වාසයක් ඇති වෙනවා. අනේ අපේ හාමුදුරුවෝ අන්තිම මොහොතේ මගේ ළඟට ආවා කියලා. මේ වෙලාවල මගේ මේ අතින් මේ සමහර රෝගීන් හරි තදින් අල්ලගෙන තියෙනවා පින්වත්නි. එහෙම තදින් ශක්තිමත් කෙනෙක්වත් අල්ලන්නේ නැහැ. මරණාසන්න කෙනෙක් අල්ලන තරම් තදින් නිරෝගී කෙනෙක් අල්ලන්නේ නැහැ කියලා මට පෞද්ගලිකව දැනලා තියෙනවා. දඬු අඬුවේ ගැහුවා වගේ තදින් අත අල්ලලා තියෙනවා. මම හිතනවා මේ මේ ලෝකේ දාලා යන්න බැරිකම මේ මිනිස්සුන්ගේ තියෙන. ඒ තමයි මේ ලෝකෙට තියෙන බැඳීමේ තරම. තව දුරටත් මේකේ ඉන්න තියෙන කැමැත්ත සහ මේක දාලා යන්න තියෙන බය තමයි ඒ ඒ තදින් අල්ලගැනීමේ සංකේතය. ඒ කොච්චර තදින් අල්ලගෙන හිටියත් ඉහළට ගත්ත හුස්ම ආපහු හෙලන්න බැරුව මිය යන මොහොතට අර තදින් අල්ලගෙන තිබ්බ අත අත ඇරිලා වැටෙනවා මම අත්දැකීමෙන් දැකලා තියෙනවා. ඒ වගේම මම මේ මෑතකදී වයසක විශ්‍රාමලත් විදුහල්පතිතුමෙක් අවසන් හුස්ම හෙළන වෙලාවේ පිරිත් කියමින් හිටියා. එතුමා අවසාන හුස්ම හෙලනකොට මේ අත මිට මොලවගෙන හිටියා. අත මිට මොලවගෙන හිටියා. පපුව උඩ තියාගෙන. ඒ අත අවසාන හුස්ම හෙලනවත් එක්කම අත ඇරිලා වැටුණා. වැටෙනකොට අතේ තිබිලා මොකද්දෝ බිමට වැටුණා සද්දෙට. ඉතින් දරුව අහුලා ගත්ත අහුලගෙන කියනවා අනේ මේ අම්මගේ මගුල් මුද්ද. ඊට කාලයකට කලින් අම්මා මියගේ ඒ තමන්ගේ බිරිඳගේ මුද්ද අතේ මිරිකගෙන අවසාන මොහොත ගත කළේ. දරුවෝ කියනවා මේක අපි හෙව්වා. තාත්තා කොහේ හංගන් හිටියද දන්නේ අන්න අන්තිම මොහොතෙත් ඒක අතේ මිට මොලවගෙන හිටියා. ඒ කියන්නේ තිබ්බ බැඳීම වෙන්නේ නැති. අවසාන මොහොතෙත් ඔහුට මතක් වුණ දේ ඒක වෙන්නේ නැති. ඒක එච්චර හොඳ පෙර නිමිත්තක් නන් නෙමෙයි. කොහොම වුණත් දැන් මේ කොච්චර තදින් මොනව අල්ලගෙන හිටියත් ඒව අත ඇරෙනවනේ. අතරින් කැමති නැති අයගේ අතිනුත් අත ඇරෙනවා. දැන් මට තිබ්බ ප්‍රශ්නේ තමයි එහෙම નિરાයාසයෙන් අත ඇරෙනවා නම් එහෙම ඕටෝමැටිකලි අත ඇරෙනවා නම් ඇයි බුදුහාමුදුරෝ අත්හරින්න පුරුදු වෙන්න කිව්වේ? කොහොමත් අත්හැරෙන එකේ ඇයි අත්හරින්න පුරුදු වෙන්න කිව්වේ? කිසිවක් අතින් බදාගෙන අල්ලගෙන අවසන් ගමන් ගිය කෙනෙක් මේ ලෝකේ නැහැ. මේ සියල්ල අත්හැරෙනවා. සියලු දේ අවලංගු වෙලා යනවා. කතාවට කියනවා මරණ සහතිකය ලියන දවසට ඊට කලින් ලියපු සියලු සහතික අවලංගු වෙනවා කියලා. තමන්ට ලැබිච්ච තනතුරු පත්වීම් බැඳීම් සහතික විවාහ සහතික උප්පැන්න සහතික ඔප්පු ණය සහතික බැඳුම් කර සහතික ඔක්කොම අවලංගු වෙනවා අඩුම ධර්මයේ චෝදනා පත්‍ර පවා නේද අවසන් අවලංගු වෙලා යනවා එහෙමනම් ඇයි කලින් අත්තරින්න පුරුදු වෙන්නේ කිව්වේ පින්වත්නි අන්න එතන තියෙනවා තේරුම් ගන්න ලස්සන කතාවක් අනිවාර්යෙන් අතෑරෙනවා පින්වත්නි මේ සියල්ලම කවදා හරි දවසක අපේ යතින්. ඒ අපි මැරෙන දාට. ඒක මහා ලොකු අරුමයක් නෙමේ අද කාලේ අපි දකිනවා මිනිස්සු මැරෙනවා. වෙනදට වඩා මරණය කියන එක මේ කාලය තුල අපි සමීපව දකිනවා. ලෝකේ මේ දිනවල පවතින වසංගතයත් එක්ක අපි දකිනවා හිතපු නැති මිනිස්සු මැරිලා යනවා. ශක්තිමත් මිනිස්සු මැරිලා යනවා. ශක්තිමත් අයෝමය පුරුෂයෝ ක්‍රීඩකයෝ ප්‍රබල දේශපාලකයෝ පවා. ඉතින් දැන් මිනිස්සුන්ට මරණය කියන එක බොහොම සමීප වෙලා තියෙනවා. මේ තාක් සමහර මිනිස්සුන්ට ඕක දැනিলা තිබුණේ නෑ පින්වත්නි. මේ මෑත කාලේ. යුද්ධයක් පැවතුණා නමුත් ඒක යුද්ධේ තිබුණේ රටේ එක කොනක. ඒ හරියට මිනිස්සු දවස ගානේ මැරුණා නමුත් ඒ යුද්ධ නැති පළාත් තුළ මිනිස්සු මැරෙන්නේ නැහැ වගේ හිටියා. රට වටේට සුනාමි ආව මිනිස්සු මැරුණා. රට මැද්දේ මිනිස්සු එහෙම නැහැ වගේ හිටියා. ඉතින් දැන් මේක මගහරින්න බෑනේ. මේ වසංගතේ එන්නේ හුස්මෙන්. නේද? අපි හැමෝටම කටවල් නහයවල් බැඳගෙන ඉන්න වෙලා තියෙනවා. දැන් මේ බන කියන්න බැරි හින්දා කට බැඳගෙන මම මේක ගැලෙව්වට මේ මගේ යතෙත් තියෙනවා. අපිට මරණයේ සෙවණැලි උඩ ඇවිදින්න වෙලා තියෙනවා මේ දිනවල. ඒ නිසා මිනිස්සුන්ට මරණය බොහොම සමීපයි. මේක යම් කිසි නුදුරු දිනයකදී අප වෙත එවි. දැනට උපතේ ආයු අපේක්ෂාව අවුරුදු 74ක් විතර වගේ යන්නේ මන් දන්න තරමින්. එතකොට දැනට ඔබේ වයස එයින් අඩු කරලා බලන්න. දැන් අවුරුදු 25යි නම් වයස තව අවුරුදු 50ක් තියෙනවා කියලා හිතනද ඒ කියන්නේ තව අවුරුදු 50කට දවස් තියෙනවා පින්වත්නි 18250ක් අවුරුදු වලින් නැතුව දවස් වලින් ගණන් හැදලා බලපුවම ජීවිතේ දිග නෑ කියන එක තේරෙනවා තේරුණාද දැන් මෙතන ඉන්නවා පුංචි දරුවෝ තරුණ දරුවෝ ඉන්නවා වැඩිහිටියොත් ඉන්නවා මේ අද ධර්මශාලාවේ මැදිරියේ ඉඳගෙන බණ අහන්න ඇවිල්ලා. මේ ධර්ම දේශනාව අහන සියලු දෙනා ගත්තාම වැඩිහිටියෝ තමයි වැඩි. ඉතින් මං හිතන්නේ බොහෝ දෙනෙක් 50 ඉක්මවලා ඉන්නේ. නේද? අපිට ජීවිතේ එච්චර දිග නෑ. නුදුරු දිනකදී තව දවස් 18250ක් ඇතුලේ මේ බණ අහන අපි සියලු දෙනා මෙතන මේ ලෝකේ නෑ. ඒක තමයි ඇත්ත. දවස් ගාණෙන් බලපුවාම ජීවිතේ දිග ඔය අතර මරණය අපි වෙතේවි. ඒක සමහර විට සති දෙක තුනකින් වෙන්න පුළුවන්, මාස ගණනකින් වෙන්න පුළුවන්, වසර ගණනකින්, දශක ගණනකින් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මරණය අප වෙත ආදාට අපිට මේ සියල්ල අත්හැරෙනවා. අපි අත්හැරියේ නැතත් අත්හැරෙනවා. එහෙනම් ඇයි අත්හරින්න පුරුදු වෙන්න ඕනේ? ඇයි අත්හරින්න දැනගන්න ඕනේ. ඇයි අත්හරින එක ගැන බණ අහන්න ඕනේ. ඒ මේ හින්දා. කොහොමත් අතහැරෙනවා අතින් නම් හැබැයි අතහැරෙන්නෙම නෑ පින්වත්නි. මැරුණත් අතහැරෙන්නේ හිතින්. හිතින් අල්ලගෙන මැරිච්ච මිනිස්සු ගාක් ඉන්නවා. ධර්මයේ කියවල බලපුවාම හිතින් අල්ලගෙන මැරිච්ච මිනිස්සු ඕන තරම් අපිට හම්බ වෙනවා. සමහර ওই පුදබිම් වලටත් ඇවිල්ලා මායම් වෙන මිනිස්සු ඉන්නවා. පුංචි දරුවන්ට ආච්චි අම්මලා වැහෙනවා, සීයලා වැහෙනවා, මැරිච්ච අය වැහෙනවා, පෙම්වතුන් වැහෙනවා. ඈ අපි ළඟටත් එක්ක අනේ ස්වාමීන් වහන්සේ පිරිත් ටිකක් කියන්න. එක තරුණියෙක් ඇවිල්ලා සිහිසුන්ව ඇඳගෙන වැටිලා දැන්. දැන් මම පිරිත් කියන්න ඕනේ. පිරිත් කියනකොට කතා කරන ඇතුලේ ඉඳලා එයාගේ ශරීරයට ඇතුල් වෙච්ච പ്രേතාත්මයක්. ඒ කවුද? මීට පෙර අවසර කීපයකට කලින් ඇයගේ පෙම්වතා හදිසි අනතුරකින් මියගේ පෙම්වතා. ඔහු කියනවා මෙයාව අරගෙනමයි මං යන්නේ. දැන් අතහැරලාද? මැරිලා සියල්ලම අතහැරිලා අතින් වලලලා පුච්චලා ඉවරයි. හැබැයි හිතින් අල්ලගෙන ධර්මයේ ඕන තරම් ඒ වගේ කතා තියෙනවා. ඕන තරම් තියෙනවා. පින්වත්නි ඒක තමයි අමාරු. මම දැකලා තියෙනවා මේ මෙහෙම අනතුරක් මීගමුව නගරයේදී යතුරු පැදියක යමින් සිටපු අම්මෙකුයි දුවෙකුයි අනතුරටපත් වෙනවා. දුව තමයි යතුරු පැදිය පදවන්නේ අම්මා පිටුපස හිටියේ. අම්මගේ ඇඟට උඩින් ගියා ලොරියක්. අම්මා ඇඳගෙන හිටපු ඇඳුම රෝදෙට පැටලිලා අම්මා පාරට වැටුණා. අම්මගේ ඇඟට උඩින් එවෙලෙම ලොරියක් ගියා අම්මා මැරුණා. අතෑරෙනවා සේරම හැබැයි ලස්සන දුවෙක්ව මහපාරක් මැද්දේ එහෙම තනි කරලා තරුණ දුවෙක්ව අවසාන හුස්ම හෙලනකොට අම්මෙක් ඒ බැඳීම් ටික මා හිතිනුත් අතහැරිලා මැරෙනවා ඇති කියලා හිතන්න පුළුවන්ද මම හිතනවා ඒ අම්මට ඒ මොහොතේ මතක් වෙන අනේ මගේ කෙල්ලට මොකක් වෙයිද නේ මෙතන දුවලා ඉන්න අම්මලා ඉන්නෝ හරිනම් ඒ වෙලාවට අවසාන මොහොතේ තේරුම් යන්න ඕනේ අපිට දැන් ඉවරයි කතාව. මං බලාපොරොත්තු නොවුන මොහොතක මට සේරම ඉවර කරන්න වෙනවා. මේ ජීවිතේට අදාළ සියල්ල මෙතනින් ඉවර කරන්න ඕනේ. දැන් මගේ කවුරුත් මෙතනින් එහාට නෑ කියලා. ඔච්චර ඒවා වැටහෙනවද පින්වත්නි වගේ වෙලාවක. හරිනම් ඒ අවබෝධය හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි පුරුදු වෙන්න කියන්නේ. එච්චර සංකීර්ණ අවස්ථාවකත් මනසින් සියල්ල අත්හැරලා යන්න පුළුවන් වෙනවා පුරුදු වෙලා තිබ්බොත්. මොකද අපි මැරෙන්නේ අපි හිතන දවසක හිතන තැනක හිතන වේලාවක නෙවෙයි. අපි අත්හරින්න පුරුදු වෙලා තියෙනවා අපි පාවිච්චි කරපු ඇඳුම් අපි කාට හරි දෙන්න කැමතියි. අපි දාපු සපත්තු විසි කරන්න නැතුව අපි දෙන්න කැමතියි. මේ කාලේ අපි උයාගත්ත දේ වුණත් අපි අහල පහල අයත් එක්ක බෙදා හදා ගන්න කැමතියි. අපි එහෙම දන්නවා. සමහර විට අම්මලා තාත්තලා කියයි අනේ අපේ හාමුදුරුවනේ අපි අත්හැරලා ඉන්නේ. මන් තිබ්බ ව්‍යාපාර දේපල ඉඩකඩම් ඔප්පු තිරප්පු යතුරු කැරලි පවා මගේ දරුවන්ට දීලා මං හරි නිදහසේ බෞද්ධ රූප වාහිනිය බලාගෙන මේ ඉන්නේ කියලා කියන්න පුළුවන්. ඒ ඔක්කොම අතින් දීලා තියෙනවා. දරුවෝ එක්ක හරි මනසින් බැඳීමක් ඇති. ඒකත් අවාසි සහගත වෙනවා අවසාන මොහොතේදී හිතින් බැඳීමක් අරන් යන්න වුණොත්. පින්වත්නි, ඔය අත්හැරීම කියන එක අපේ මිනිස්සු තේරුම් ගන්නෙම ඇඟෙන් අතහරිනවා කියන එක මත. පින්වත්නි, මෙන්න මේ ප්‍රශ්නය බෞද්ධ සමාජයෙන් නිතර අපෙන් අහන ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේ ගිහි කල බෝසතාණන් වහන්සේ රම්්‍ය සුරම්්‍ය සුභ ආදී මහා දැවැන්ත මාලිගා අතහැරලා හුදකලා වනාන්තරයට ගියා. සත්‍ය හොයාගෙන. එහෙව් බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ මේ ඈත දුප්පත් ගම් වලින් දුප්පත් පවුල් වලින් ඇවිල්ලා මහාන වෙච්ච හාමුදුරුවෝ පන්සල් බාරගත්තට පස්සේ හදනවා හදනවා හදනවා මාලිගා වගේ පන්සල් හදනවා මොකද මේ වෙලා තියෙන්නේ කියලා අපෙන් අහනවා බුදුහාමුදුරුව කියලා දීපු අත්හැරීම ඕකද කියලා අපෙන් අහනවා. පින්වත්නි, එතන අපි බොහොම පරිස්සමට තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. පරිස්සමට. මොකද්ද? රම්ම්‍ය සොරම්ම්‍ය සෝභා අත්හැරලා උන්වහන්සේ වනාන්තරයට ගිය බව ඇත්ත. උන්වහන්සේ වනාන්තරයේදී සත්‍ය අවබෝධ කළ බවත් ඇත්ත. ඊට පස්සේ උන්වහන්සේ නැවත සමාජයට වැඩියම රම්ම්‍ය සොරම්ම්‍ය සුබ මාලිගාවලට වැඩිය ලොකු මාලිගාව වගේ පන්සල් උන්වහන්සේට පූජා කළා. උන්වහන්සේ වැඩි කාලයක් වැඩ හිටපු ජේතවනාරාමයේම උදාහරණයට ගන්න. සුදත්ත සිටුතුමා හදපු දේවරම් මෙහෙර කහවණු 54 කෝටියක් රන්කාසි 54 කෝටියක් වේදම් කළා හදපු පන්සලක්. රන්කාසි නෙමේ ඒවා රුපියලේ කාසි උනත් කෝටි 54ක් නේ කොහොම තියෙන්න ඕනද කියලා හිතන්න. එතකොට රන්කාසියක මිල රුපියල් 70000ක් නම් කෝටි 54 70000න් වැඩි කරලා බලන්න. කොච්චර වියදමක් කළා මේ පන්සල හැදුවද? බුදුරජාණන් වහන්සේ එතකොට උගුණ මැදිහත් වෙලා සුදත්ත සිටුතුමාට කියනවද මේ සුදත්ත බොරු වැඩ කරන්න එපා. ඕමද ඔහොම අවශ්‍ය බොහොම සරලව මැටි ගහලා පිදුරු හෙවිලි කරලා ගොම ගාලා හදන්න, ඉතුරු සල්ලි වලින් දුප්පතුන්ට ගෙවල් හදන්න එහෙම කිව්වේ නැහැ. ඒ ඒ සුදත්ත සිටුතුමාගේ ආසාව ලස්සන ලොකු පන්සලක් හදන එක නම් ඔහුට ඒක කරන්න ඉඩ දුන්නා. බුදුරජාණන් වහන්සේට පූජා කළාම බුදුහාමුදුරුවෝ ඒක බාරගත්තා. ඒකේ ඒ ඒ විහාරස්ථානය ඇතුලේ තිබ්බ සුවඳ කුටිය ඇතුලේ බුදුහාමුදුරුවෝ හරීම සුවෙන් වැඩ හිටියා. සුගන්ධ කුටිය ඇතුලේ බුදුහාමුදුරුවෝ ඊටාම සුවසේ වැඩ හිටියා. උන්වහන්සේ ඒවා අතින් පරිභෝජනය කළා, කයෙන් පරිභෝජනය කළා. ඒ සයනේමත උන්වහන්සේ සැතපුණා. හැබැයි උන්වහන්සේව මනසින් අල්ලගත්තේ නෑ. මුලදීම අත්හැරලා තමයි උන්වහන්සේ බාරගත්තේ දේවරම් මෙහෙර මනසින් අල්ලගත්තේ නෑ. උන්වහන්සේ ධර්මචාරිකාව වැඩම කරලා එනකොට කවුරු හරි දේවරම් මෙහෙර විනාශ කරලා බිම හාලා එතන තල ඉහලා තිබ්බත් හේන් ගොවිතැන් කරලා තිබ්බත් බුදුහාමුදුරුවෝ සැලෙන්නේ නැහැ. ඇයි මනසින් බැඳීමක් තිබුණේ නෑ ඒකත් එක්ක. ඒක තමයි බුදුදහම තුල කියන අත්හැරීම. ඒක ඒක ඔප්පු වෙන තැනක් තමයි මෙතන. දැන් බුදුරජාණන් වහන්සේ දුර ගමනක් වැඩම කළාම පින්වත්නි. ධර්මචාරිකාවේ වැඩියාම. රාත්‍රී වෙනකන් ඒ හම්බ වෙන මිනිස්සුන්ගේ දෙවියන්ගේ වෙනත් අයගේ ධර්ම අවබෝධයේ පිටිස ධර්ම දේශනා කරමින් ගිහිල්ලා උන්වහන්සේ විවේක ගන්න හිතුවාම ඒ අවට විහාරස්ථානයක් හෝ උන්වහන්සේට වැඩ ඉන්න සුදුසු ගොඩනැගිල්ලක් නැතිනම් උන්වහන්සේ අවට තියෙන ගල් ගුහාවක් හොයා ගන්නවා. එහෙමත් නැත්නම් උන්වහන්සේ අවට තියෙන ආරක්ෂිත ගහක් යට සැතපෙනවා. කෝටි 54ක් වියදම් කරලා හදපු පන්සලක් තියෙන බුදුහාමුදුරුවෝ. එදාට ගහක් යට සැතපෙනවා. එතකොට කෙනෙක් කියන්න පුළුවන් ආනේ අපේ හාමුදුරනේ අපිත් දුර ගියාම එහෙම තමයි. ගෙවල් වල අපි ඉන්න විදිහටම නෙමෙයි අපි දුර ගියාම අපි කතරගම ගියාම අපිත් ඔහම තමයි ඉන්නේ. අපි බස් වලත් බුදියගෙන තියනවා කියලා කියන්න පුළුවන්. ඒ අපි ඉන්නේ මොකද? අපිට ආපහු එන්න බැරි හින්දානේ. දුර හින්දානේ. බුදුහාමුදුරුවෝ එන්නේ නැත්තේ දුර හින්දාද? එන්න බැරි කොච්චර දුර හිටියත්. උන්වහන්සේට මේ සැනෙන් මෙතන ඉඳලා තවතිසා දෙවිලෝට යන්න යන්න පුළුවන් නම් උන්වහන්සේට ඔය දෙවුරම් මෙහෙරට එන්න බැරි නෑනේ. උන්වහන්සේගේ ප්‍රාතිහාර බලයෙන් උන්වහන්සේට එක මොහොතින් ඉන්න තැන ඉඳලා සුවඳ කුටියට වඩින්න තිබ්බා. කාලේ නාස්ති වෙන්නේ නැහැ ඒකට. ආපහු පාන්දර හිටපු තැනටම ඇවිල්ලා එතන ඉඳලා ධර්මචාරිකාව පටන් ගන්න තිබ්බා. උන්වහන්සේම වැඩියේ නැත්තේ ඇයි? එහෙම එන්න ඌමනාවක් නැහැ. එහෙම එන්න බැඳීමක් නැහැ. මට පුරුදු කොටේ ඕනෙමයි, පුරුදු ඇඳ ඕනෙමයි, පුරුදු පොරවනේ ඕනෙමයි, මගේ කෝප්පේ නැතුව මට වතුර බොන්න බෑ, වෙන පිඟානක්ක මට කන්න බෑ. නේද? පන්සල්වල ධර්මශාලාවල අත්හැරීම ගැන බොහෝ කාලයක් තිස්සේ කතා කරන උපාසිකාවෝ ඉන්නවා. හැමදාම සිල් ගද්දි අල්ලගෙන තියෙන තැන වෙන කවුරු හරි අල්ලගෙන තිබ්බොත් හිත නරක කරගන්නවා. හිත නරක කරගන්නවා. ආන දැක්කද? අපේ තියෙනවා පෙන්වත්නි අපි කොච්චර අත්හැරීම ගැන කතා කරත් පොඩි පොඩි තැන්වල හරි අල්ලගත්ත තැන්. එතකොට බුදුරජාණන් වහන්සේ මේවා ඇඟෙන් ප්‍රතික්ෂේප කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. මනසින් අල්ලගන්න එපා. පින්වත්නි ආන්ගේ මනසින් අත්හැරීම ජීවිතේට හරිය වටිනවා හරියට තේරුම් අරගෙන ජීවිතයට එකතු කරගත්තොත්. දාණය සහ අත්හැරීම කියන දෙක මිනිස්සු පටලවගෙන විකෘතියක් හදාගෙන තියෙනවා. පින්වත්නි දාණය පාරමිතාවක් වශයෙන් පුරද්දී යම් කිසි තැනක උප්පරිමය තම ජීවිතයත් අත්හරින්න ඕනේ. එතෙන්ට අත්හැරීම වැදගත්. නමුත් පින්වත්නි සාමාන්‍යයෙන් දානේ පූජා කරන මිනිස්සු ඒ දන් දීම තුලම අපි අත්හැරීම දැන් හොඳට පුරුදු කරලා කියලා හිතන් ඉන්නවා නම් එතන Tamanට Taman රැවටෙන්න පුළුවන්. මම අටපිරිකර 20ක් 25ක් මේ ජීවිතේ පූජා කරලා තියෙනවා. මම ස්වාමින් වහන්සේලාට සිවුරු 100ක් විතර වරින් වර පූජා කරලා තියෙනවා. එහෙම හිතුවොත් තමා ගැන ඊටාම සතුටකට තෘප්තියකටපත් වෙලා මං ඉතින් මෙච්චර දේවල් කරලා තියෙනවා පූජා කරලා තියෙනවා. මම මගේ වැඩිපුර තියෙන ඉඩම් කඩම් පවා පන්සල් වලට පාසල් වලට රෝහල් වලට දීලා තියෙනවා. මම අත්තරින්න දන්නවා කියලා හිතාගෙන ඉන්නවා. ඒත් අවසාන මොහොතේ මොකක් හරි ගැන බැඳීමක් අර අපේ නිවේදක මහත්තයෝගේ ඇලීමක් හරි ගැටීමක් හරි ඇති කරගෙන දුගතියකට යන්න බැරි නෑනේ. ධර්ම සාහිත්‍යය කියවෙනවා නේද? මහරජා ධර්මාශෝකටත් එහෙම වුණා කියලා. පන්සල්ම නම් 84000ක් හැදුවලුනේ. ධර්ම සංගායනාවකුත් කෙරෙව්වා. ලෝකෙ පුරා ධර්මයක් බෙදුවා. පුතා දුව දෙදෙනාම ශාසනයට පූජා කළා. නිකාම්ම හාමුදුරුවෝ වෙලා මේන් ඉන්නවාසෙලා වෙලා නෙමෙයි. මහරහත් භික්ෂුවක් සහ භික්ෂුණියක් වෙනවා බලන් හිටියා. කොච්චර පිරිලා ඉන්නේ නැද්ද ඒ තාත්තා නේද? ඉතින් අවසාන මොහොතේ හිතේ ද්වේෂයක් ඇති වුණා කියලා දහම් කතාවල කියවෙනවා. ඒ නිසා පින්වත්නි මේ මනස හදාගන්න එක වෙනමම වැඩක්. අපි අතින් යම් යම් දේවල් පූජා කරනවා පරිත්‍යාග කරනවට අමතරව. සමහර අය තමන්ගේ ඉඩකඩම් දේපල පවා පරිත්‍යාග කරලා තියෙනවා හැබැයි හිතින් අත්හැරලා නැහැ. එහෙම අය අපි එක කතා කරලා තිනවා. අනේ ස්වාමින්වහන්සේ අපි අපේ තිබිච්ච ඉඩකඩම් වල පන්සලක් හදලා පූජා කළා දැන් යන්නේ නැහැ ඒකට කියලා කිව්වා. තමන්ගේ ගේ ඇරුණු කොට විශාල ඉඩමක් පන්සලකට දීලා එතන පන්සලකුත් හදලා පූජා කරලා දැන් යන්නේ ඒ පැත්ත පේනවට දැන් ලොකුවට ගස් හිටවල වැටක් වවලා වෙන පන්සලකට තමයි යන්නේ. මොකද අපි පූජා කළාට සාමින් වහන්සේ ඒකට ගෙනාපු පුංචි හාමුදුරුව හැන්දෑවට සෙල්ලම් කරනවා මළුවේ. ක්‍රිකට් ගහනවා. හරි වේදනයි. ආන් දැක්කද? පුංචි හාමුදුරුවෝ මළුවේ සෙල්ලම් කරන්න හොඳ නෑ. ඒක වෙනම දෙයක්. ඒක පුංචි හාමුදුරුවන්ට හම්බෙච්ච වෙලාවක කියන්න ඕනේ. මම කියන්නේ දැන් පූජා කරපු දේ පූජා කළාට පින්වත්නි, මනසින් අත්හැරලා නෑ. මනසින් යමක් බලාපොරොත්තු මේ පන්සලේ ලස්සනට පින්කම් කරයි. මේ පන්සලේ ස්වාමීන් වහන්සේලා හරි සීලවන්තව ඉඳි. මේ පන්සලේ ස්වාමීන් වහන්සේලා බවුන් වඩයි. මේ පන්සලේ ස්වාමීන් වහන්සේලා මාර්ගඵල ලබයි වගේ බලාපොරොත්තුවක් තියාගෙන තමයි මේක කරන්නේ. මං කියන්නේ එහෙමවත් එපා කියලා. මොකද ඒක ඉෂ්ට නොවුනොත් ගැටිලා ගැටිලා ඒක අපිට අවාසියක් වෙන්න පුළුවන්. ඒක මහා ලොකුට ඉෂ්ට වුණොත් ඇලිලා ඇලිලා අවාසියක් වෙලා ඕකේටම අරන් ගත්තා බෝමාට දෙයියෙක් වෙලා උපදින්න බැරි නෑ. අනේ මං හිතෝක බෝධියට දැන් මිනිස්සු වඳිනවා කියලා ඒක උපාදාන කරගෙන මැරුණොත් මොකද වෙන්නේ? එතනින් එහාට ගමනක් නැතෝ යනවා. නේද? ඒ නිසා මේ පරිත්‍යාග කරන ඒවා, පූජා කරන ඒවා, දන් දෙන ඒවා වෙනමම ප්‍රගුණ කරන අතරින් මනසින් අත්හැරීම වෙනමම ප්‍රගුණ කරන්න වෙනවා. පින්වත්නි සමහර අය මේ අත්හරිනවා කියලා යුතුයකම් වගකීම් අත්හරිනවා මම දැකලා තියෙනවා. එක තාත්තා කෙනෙක් මගෙන් අහනවා ස්වාමින්වහන්ස භාවනා කළාම හැමදේම අත්හරින්න හිතෙනවද? මම කිව්වා තව ටිකක් පැහැදිලි කරන්න. මේ අපේ නෝන මහත්තයා භාවනා කරන්න ගිහිල්ලා ස්වාමින්වහන්ස දැන් දිගටම භාවනාම් කරනවා. සුදු විතරනේ අඳින්නේ. වෙන පාට අඳින්නේ නැහැ. මම ඉතින් කිව්වා හොඳයි නේක. සුදු හොඳ පාටක්නේ. ඒ ස්වාමීන් වහන්සේ දැන් ගෙදර ටීවී රේඩියෝ අහන්න බලන්න දෙන්නේ නෑනි. උන්ගේ ඒකත් හොඳයිනේ. එහෙම බලන්න තරම් ඒවා <laughs> ඔය යන්නෙත් නෑනේ. ඒකත් කමක් නෑ ස්වාමීන් වහන්සේ. උයන් දෙන්නේ නෑනේ. එහෙ මොකද? උයන එක අකපයිලු. මම එහෙව දැන් ඔබතුමා විවාහ වෙලා කොච්චර කාලද? ස්වාමීන් වහන්සේ මේ 26 වෙනි අවුරුද්ද. ඉතින් මහත්තයා හොඳයිනේ. නෝන මහත්තයා අවුරුදු 26ක්ම ඔයාට උයලා කන්න දීලා තියෙනවනේ. දැන් ඔයා විශ්‍රාමත් ගිහිල්ලානේ. ඈ ගෑනු ගේන්නේ උයන් කන්න නෙමෙයිනේ. ඔයා දැන් නෝන මහත්තයට උයලා දෙන්න. ඉතුරු ටික කිව්වහම එතුමා කියනවා එහෙම තමයි ස්වාමීන් වහන්සේ කරන්නේ දැන්. එහෙනම් මොකද්ද ප්‍රශ්නේ? ඒක නෙමෙයි ප්‍රශ්නේ මේ බලන්න ස්වාමීන් වහන්සේ. මම දැන් මේ කෑම හදලා මෙයාට ළඟට ගිහින් දෙන්න ඕනේ. දුන්නේ නැත්තම් පිළිගැන්නුවේ නැත්තම් කන්නේ නැහැ. ආන් ඒ වගේ හදාගෙන තියෙනවා සීමාවල්. ධර්ම මාර්ගයේ යන අයට පිළිගැන්වුවේ නැත්තම් වළඳන්නේ වගේ එහෙම සීමාවල් හදාගෙන තියෙනවා. සාංගික දානයකට වැඩම කළාම ස්වාමින් වහන්සේලා පිළිගන්නකම් වළඳන්නේ නැහැ තමයි. නේද? දැන් කටින පින්කමට ධර්මශාලාවට හාමුදුරුවෝ දානශාලාවට වඩිනකොට දානේ හදලා ලස්සනට තියෙනවා. යන ගමන් ස්වාමින්වහන්සේ අරකින් මේ දෙගෙඩියක් කඩාගෙන වලද වලද යන්නේ නැහැ. පිළිගන්නුවේ නැත්තම් පිඟානවත් අනිත් පැත්ත හරවගන්නේ නැහැ තමයි. එහෙම තියෙනවා. හැබැයි ඉතින් ඒක ඒ ඉතින්ට අදාළ සම්ප්‍රදායනේ දැන් අර gedara අම්මෙක් ඒ තරම්ම එහෙම වෙන්න අවශ්‍ය නැහැ. මේ අම්මට දැන් මේ තමන්ගේ සැමියා කෑම එක පිළිගන්නවා. දැන් එදා අහනවලු තමා ඔය දාණය පිළිගන්වන්නේ පූජා බුද්ධියෙන්ද අනුග්‍රහ බුද්ධියෙන්ද? එහෙම ඕනේ නෑ නේද ගෙවල් වල. ඒකට අත්හැරීම කියලා කියන්න බෑ. ඒක විකාරයක්. ඒකේ ඉන්න තනත් අවුලෙන් අවුලටපත් වෙන්න හේතුවක්. මම ඉතින් ඒ තාත්තට පැහැදිලි කරලා දුන්නා අපේ බුදුරජාණන් වහන්සේගේ ලස්සන කතාවක්. මම ඔබටත් ඒක කියන්නම් හොඳ අවබෝධයක් ලැබෙයි මේ ගැන. ධර්මචාරිකාවේ වඩිනකොට ඒක හන්දියකදී මන්සලකදී බුදුරජාණන් වහන්සේට මතක් වෙනවා මේ හරියේ මගේ යාළුවෙක් හිටියා. 탁සලාව ඉගෙන ගන්න කාලේ යාළුවෙක්. ඒ ගෙදරට වඩින්න ඕන යාළුවට ධර්මාභෝධය කරන්න කියලා හිතලා බුදුරජාණන් වහන්සේ අර මහා සංඝරත්නයේ පිඬුසිඟා වඩින්න පිටත් කරලා 60000ක් විතර හාමුදුරුවොත් එක්ක අර ගෙදරට ගියොත් දාන වේලාවට මොකද වෙන්නේ? ඒ මිනිසු කිසි සූදානමක් නැතුව ඉද්දි අපහසුටපත් වෙනවනේ. එහෙනම් බුදුහාමසරුව තනියම වැඩියා. යාළුවගේ නිවසට. ගියාම යාළුවා නැහැ. කතා කළාම අම්මයි තාත්තයි කියනවා ගේ ඇතුලේ ඉඳලා කවුද ආවේ එනවක බලන්න ඇතුලට කියලා. ඇයි එහෙම කතා කළේ කියලා බලපුවාම ඒ දෙන්න අන්ධයි. වයසට ගිහිල්ලා අන්ධ වෙලා. ඉතින් වගතුග කතා කළාම මේ බුදුරජාණන් වහන්සේ වැඩම කළා වගේ දැනගෙන මේ අම්මයි තාත්තයි අඬන්න පටන් ගත්තා. අනේ කොච්චර කලාතුරකින්ද බුදු කෙනෙක් පහළ වෙන්නේ කොච්චර කලාතුරකින්ද මේ උත්තම බුදුහාමුදුරුව දකින්න ලැබෙන්නේ අද අපේ ගෙදරට වැඩම කරලත් බලා ගන්න අපිට පිනක් නැණි කියලා ඇඬුවා අනනකොට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ බුදු සිරස වටේ විහිදෙන රැස්මාලාව වැඩි කරලා උන්වහන්සේගේ මුළු සිරුරෙන්ම රැස් විහිදෙන්න සැලැස්සුවා. ඒ සිසිලසර අම්මගේ තාත්තගේ ඇඟට වැදෙනහම බුදුහාමුදුරුව අහනවා දැන් පෙවුන් නැතුවට දැනෙන්නේ නැද්ද දැන් බුදුහාමුදුරුවන්ව කියලා. අනේ ස්වාමීනි හරී සිසිලසයි කියලා කියනවා. දැන් ඔහොම කතා කරමින් ඉන්නකොට දාන වේලාව වගේ මේ අම්මට තාත්තට වැටහිලා ආයෙත් ඇඬෙන්න පටන් ගත්තා. ඇයි අඬන්නේ? අහපුවම කියනවා දැන් දාන වේලාව බුදු කෙනෙකුට සබා සාමාන්‍ය ස්වාමීන් වහන්සේ නමකට හරි දන් දෙන එක මොන පිනක්ද දැන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපේ නිවසට වැඩම කරලා අන්න කුස්සිය කෑම තියෙනවා ඒත් බෙදා ගන්නකෝ අපිට පිනක් නෑනේ කියලා අඬනවා ගොඩාක් අඬනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා බුදුරජාණන් වහන්සේ මේ නිවසෙන් දානේ වැළඳුවොත් සතුටුයිද? එහෙමයි ස්වාමීනි මැරෙන මොහොතටත් එහෙනම් ඒක තමයි අපි දෙන්නට මතක් වෙන්නේ කියලා කියනවා. දැන් දන් දෙන්නත් හිත හැදිලා තියෙනවා. දන් දෙන්න හරිය උමනාවක් තියෙනවා දානෙත් තියෙනවා බෙදා ගන්න බැරි කමන්නේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් ඔහොම පොඩ්ඩක් ඉන්නකෝ උන්වහන්සේම අර මුළුතැන් ගෙට ගිහිල්ලා දානෙ චුට්ටක් බෙදාගෙන අර අම්මයි තාත්තයි ඉදිරියෙන් වැඩ ඉඳගෙන චූට්ටක් බෙදාගෙන ගොඩාක් වෙලා වළඳනවා. ඒ ඇති වෙන්න වැළඳුව වගේ දැනෙන්න. වළඳලා උන්වහන්සේම අර වළම්පින්ගම් ආපහු අහලා තිබ්බ විදියට හදලා පාත්‍රයේ හොදාගෙන තමන් වහන්සේම පැන් වළඳලා බලන්න මොන නිහතමානීකමක්ද කියලා. ආන්න අත්තරීම හරියට දන්න උත්මයෝ වැඩ කරපු විදිය. අර අම්මගේ තාත්තගේ ළඟින් වැඩ ඉඳගෙන බණත් කිව්වා. අවසානයේ මාපිය දෙපළ සෝවහන් ඵලයේ පිහිටියා. බලන්න පින්වත්නි, එහිමයි මේ උත්මය වැඩ කළේ. ආ මම දැන් මේ නිර්වාණ මාර්ගයේ ගිය කෙනෙක් මට ඕවා කැප නැහැ මම අත්හැරලා ඉන්නේ එහෙම ඕනෙ විට වඩා යුතුයකම් වගකීම් වලින් පහර හැරලා හිටියේ නෑ මහා විශාල වික්ෂු පිරිසක් හිටපු තැනක් තමයි දේවරම් වෙහෙර ජේතවනාරාමේ දානෙට හැමදාම දහස් ගාණක් ස්වාමීන් වහන්සේලා දානශාලාවට වඩිනවා. දවසක් බුදුරජාණන් වහන්සේ සරියුත් හාමුදුරුවන්ගෙන් අහනවා සාරිපුත්තයින් වහන්සේ මම බලාගෙන ඔබ වහන්සේ හැමදාම පිටිපස්සෙන් එන්නේ. කී දහහක් වැඩියත් ඔබ වහන්සේ අන්තිමට එන්නේ මොකද? මොන ඔබ වහන්සේනේ දෙවණියට එන්න ඕනේ කියලා අහනවා. එතකොට සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මහා රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පිළිතුරු දෙනවා ස්වාමීනි සංඝයා දානශාලාවට වැඩියට පස්සේ මම ওই සංඝයා වහන්සේලා වැඩ ඉන්න හැම කුටියකම ගිහිල්ලා බලනවා. හැම වැසිකිළියකටම ගිහිල්ලා බලනවා. හැම මළුවකටම හැම මාවතකටම ගිහිල්ලා බලලා ඒ කුටි අපිලිවල නම් සිවුරු තැන් තැන්වල නම් ඒවා නමලා ස්වාමීන් වහන්සේ ජනෙල් දොරවල් ඇරලා නම් ඒවා වහලා. වැසිකිළි අපිරිසිදු නම් වැසිකිළි ටික හොදලා පිරිසිදු කරලා. මළුවල තැන් තැන්වල පාසටහන් හිටලා නම් ඉක්මනින් ඒවා ඇමදලා. පිළිවෙල කරලා තමයි වඩින්නේ. ඒකයි මම අන්තිමට එතකොට දැන් බුදුරජාණන් වහන්සේ අහනවා ඇයි සාරිපුත්ත එහෙම කරන්නේ? ස්වාමීනි දානේ අරගෙන මේ ආරාමයට කොච්චර සෙනගක් ආවත් ඔය සියලු දෙනා දම් බෙදන්න එන්නේ නැහැ. ටික දෙනෙක් දානේ බෙදන අතරේ අනිත් අය පන්සල පුරා ඇවිදිනවා. ඒ ඇවිදිනකොට අර භික්ෂූන් වහන්සේලා ඉන්න කුටිවල අපිලිවල දැක්කොත් එහෙම වැසිකිලි අපිරිසුදුයි කියලා දැක්කොත් එහෙම ඒ මිනිස්සු අපහැදෙන්න පුළුවන්. අනේ මේ භික්ෂූන් වහන්සේලා ඉන්න තැන් නේද බලන්න මේ වැදොරවල් ඇරලා සිවුරු තැන් තැන් වල දාලා වැසිකිලි හොදලා නැහැ කියලා අපහැදෙන්න පුළුවන්. අන්න එතකොට මහා සංඝයා නිසාම ශ්‍රද්ධාවෙන් පන්සලට ආපු මිනිස්සු අකුසල් කරගන්න පුළුවන් නේ ස්වාමිනී සංඝයා කෙරෙහි අපහැදිලා ඒක නොවෙන්නේ මම මේවා මේ පිරිසුදු කරලා තින්ති බුදුරජාණන් වහන්සේ සාදුකාර දෙමින් අගය කරනවා මේ ශාසනය දෙවනියා මිලියන ගාණක් මහා සංඝයා හිටපු ශාසනයේ දෙවනි තන දරාපු සාරිපුත්ත මහරහතන් වහන්සේ මොන තරම් නිහතමානී වුණාද අන්න අත්හැරීම හරියට දන්න උත්මයෝ වැඩ කරපු විදිය. දැන් යුතුයකම් වගකීම් වලින් පැනලා යන්න ඕනේ නැහැ. Tamanට දෙයක් කරගන්න බැරි වුණාම ඒක සිද්ධාර්ථ බෝධිසත්වයින්ගේ අත්හැරීමට ගලපන එකක් මිනිස්සු කරන කපටි වැඩක්. Tamanගේ ව්‍යාපාර හරියට දියුණු කරගන්න බැරුව විනාශ වෙලා ගියාම මොකද උනේ? නැති වුණා. සිද්ධාර්ථ කුමාරයා රම්මේසු රම්මේසු බා අතහැරලා දැම්මේ. ඉතින් මාත් අතහැරියා. ඒ සිද්ධාර්ථ කුමාරයා අතහැරියේ ගෙවාගෙන යන්න බැරුව රෙන්ට් එක ගෙවන්න බැරුව නඩත්තු කරගන්න බැරුව නෙවෙයිනේ ඒතර බැරුව අත්තරින එක ආශ්‍රය කරන්න බැරිකමට එලවලා දාන එක බෝසතාණන් වහන්සේගේ අත්තරීමට සමාන කරන එක වැරදි. පින්වත්නි අත්තරින්න ඕනේ අවබෝධයෙන්. මොකක් පිළිබඳ අවබෝධයෙන්ද? අනිත්‍යතාව පිළිබඳ අවබෝධයෙන්. ඒක හරිය වැදගත්. ඒකද සදාතනිකව බැඳීමක් තියාගන්න සදාතනික යමක් මේක තුල නැහැ කියන අවබෝධය තමයි ඇති කරගන්න ඕනේ. ඒක මෙහෙම හිතන්න තරුණ යුවලක් කසාද බඳිනවා. පෝරුවේ නැගලා කසාද බඳිනකොට දෙන්නට එවෙලෙම පුළුවන් මනසින් අත්හරින්න. ආ දැන් කෙරෙට්ට හිතෙන්න පුළුවන් ඒක හරිද? කසාද බඳින දවසේම අත්හරින එක මේ අහන්න එක වෙන්න ඕනේ මෙහෙමයි. දෙන්න හිතන්න ඕනේ දෙන්නට දෙන්න කියන්න ඕනේ හිතා ගන්න. අද දවසේ මම මේ කසාද බඳින කෙනා. හෙට දවසේ නෑ. වෙනස්. මේ ලස්සන නැති වෙනවා. ඒක මුලදිම තේරුම් ගන්න ඕනේ. මේ ලස්සන නැති වෙනවා. මේ පිළිවෙල නැති වෙනවා. මේ උනන්දුව නැති වෙනවා. මේ ආසාව නැති වෙනවා. මේ ඉවසීමත් නැති වෙනවා. මේ කැපකිරීම ටික ටික අඩු වෙනවා. වෙන වෙන දේවල් වලට අවධානය යනවා. බිරිඳ මවක් වුණාම දරුවන්ට අවධානය යනවා. සැමියා අමතක වෙනවා. සැමියාට දරුවන්ගේ පවුලේ බර වැටුනහම උපන්දින අමතක වෙනවා, ඇනිවර්සරි අමතක වෙනවා. ඒ හැටි. ඒවා කල් තියාම තේරුම් ගන්න ඕනේ. මේ හැමදේම මෙහෙම වෙනස් වෙලා යනවා. දවසක අද මගේ මේ අතිනත ගත්ත කෙනා මැරෙනවා. එයාද මමද ඉස්සර වෙන්නේ කියලා දන්නේ. එයා ඉස්සර වෙන්නත් පුළුවන්. ඕන්නේ. කෙලවරටම දැන් හිතලා අෂ්ටක කියනකම් වෙන වැඩකුත් නැති එකේ ওই ටික හිතනවා නම් හොඳයි. එතකොට මොකද කරන්න ඕනේ? දැන් ඔන්න මිනිස්සු කියන්නේ ඊළඟට ආ එහෙනම් ඉතින් අත්තරිනව නම් මේවා එක දිගට පවතින්නේ නැත්නම් අනිත්‍යයි නම් මොකටද ආදරේ කරන්නේ? මොකටද බැඳීමක් තියාගන්නේ? ආන්න දැන් මං කියනවා දවසක නැති වෙලා යන හින්දා තමයි ආදරේ කරන්න ඕන. නේ? කවදා හරි මගේ බිරිඳ මැරිලා යයි මං වෙනුවෙන් මගේ දරුවෝ වෙනුවෙන් අපි වෙනුවෙන් කැප වෙලා ලෙඩ වෙලා මැරෙලා යයි. එදාට මේ මලමිනිය අපේ ගෙදර සාලේ මැද්ද තිබ්බහම ඒ මූණ දිහා බලලා වේදනාවක් ඇති වෙන එක අන්නේ හරියට සලකලා තිබ්බනම්. අනේ මගේ බිරිඳ ජීවත් වෙලා ඉන්නකම් මං කවදාවත් එයාට බොරුවක් කළේ නැහැ. වංචාවක් කළේ නැහැ. අවංක වුණා. පුළුවන් තරම් එයාගේ අම්මා තාත්තා එයාට සැලකුවට වඩා මම සැලකුවා. බලාගත්තා. දරුවෙකුට වගේ මං ආදරය කළා. ආන්න. හරියට යුතුයකම් කළා නම් එදාට වේදනාවකුත් නැහැ. නේද? සදාතනික බැඳීම බලාපොරොත්තුව මනසින් අත්හැරගත්තාම කවදා හරි දවසක නැති වෙනවා කියන එක තේරුම් ගත්තාම ඒ අවබෝධය උඩට ගත්තාම මම කියන්නේ මිනිස්සු අනිත් අයට වඩා ප්‍රගතිශීලී වෙනවා ප්‍රගතිගාමී වෙනවා ප්‍රතිගාමී වෙනවා ෆෝවර්ඩ් වෙනවා තව උදාහරණයක් කියනවනම් කාට හරි තනතුරක් ලැබෙනවා. අපි හිතමු පොලිසියේ ASP මහත්තයෙකුට DIG කමක් හම්බෙනවා. දැන් මොකද හිතන්න ඕනේ? දැන් මේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිකම ලැබිලා තියෙන්නේ. දැන් මේ තනතුරේ දැන් මේ උරපත්ත දෙපැත්තේ ගහලා තියෙන තරු වලින් කාටද එළිය දෙන්න ඕන? ඉර වගේ බැබලෙන මිනිස්සුන්ට, හඳ වගේ බැබලෙන මිනිස්සුන්ට නෙමෙයි. ඔය තරු වලින් එළිය දෙන්න ඕන කුප්පි ලාම්පුවක්වත් නැති අසරණ මිනිස්සුන්ට කියලා හිතලා අහිංසක මිනිස්සුන්ට අසරණ මිනිස්සුන්ට හඬක් නැති මිනිස්සුන්ට හයියක් නැති මිනිස්සුන්ට උදව් කරනවා මේ ලෝකේ කිසි දෙයක් ස්ථිර නැහැ තනතුරුත් එහෙමම තමයි විශ්‍රාම යන්න කලින් පොලිස්පතිවරු නියෝජ්‍ය පොලිස්පතිවරු තනතුරු ගැලවිලා හිරේ වැටිලා තියෙනවා වෙන්න බැරි නෑ තනතුර කවදා නැති වුණත් තියනකම් හරියට වැඩ කළා අවංකව වැඩ කළා නීතියට වැඩ කළා අහිංසක මිනිස්සුන්ට පිහිට වුණා නම් තනතුරු නැතුව කලිසමක් සරමක් කමිසයක් ඇඳගෙන පාරේ ගියත් මිනිස්සු සැලියුට් ගහන්නේ නැද්ද? ගරු කරන්නේ නැද්ද? අනේ අපේ ඩීජී මහත්තයා කියලා මැරෙනකම් කියනවා. ස්වාමින් වහන්සේ නමකට මහා ජනප්‍රියත්වයක් ලැබෙනවා. ආ දැන් හොඳයි කලදුටු කල වලයිහ ගන්න කියලා. දැන් මං බණකට වඩින්න නම් මට මෙච්චරක් ඕන කියලා කියන්නේ නැතු. දැන් මේ ජනප්‍රියත්වය මේක හරිතාවකාලික දෙයක්. මේක මගේ අතේ තියෙන එකක් නෙමෙයි මගෙන් බණ අහන මිනිස්සුන්ගේ අතේ තියෙන්නේ මගේ ජනප්‍රියත්වය නේද? ආ එහෙමනම් මේක තියෙනකම් මං මට මිනිස්සු සිව්පසේ පූජා කරනවා. මිනිස්සු මට උදව් කරනවා. එහෙනම් ඇති හැකි මිනිස්සුන්ගෙන් උදව් අරගෙන නැති බැරි මිනිස්සුන්ට උදව් කරනවා. කොළඹින් ලැබෙන පිරිකර එකතු කරගෙන ඈතට ගිහිල්ලා අනුරාධපුරයට කහටගස් දෙගලියට ත්‍රිගුණාමලයට අම්පාරට ගිහිල්ලා දුප්පත් මිනිස්සුන්ට බෙදලා දෙනවා. නේද? මිනිස්සු ලංකාව පුරාම දුරකථන ඇමතුම් දිදී අනේ අපේ හැමදුරනේ වඩින්න කියලා කියනවා නම් ධර්මදේශනාවට වඩින්න ආරාධනා කරනවා නම් ඒ කියන වෙලාවේ ඉල්ලන වෙලාවේ ගිහිල්ලා මිනිස්සුන්ට ධර්මය කියලා දීලා ජීවිතය කියලා දීලා පුළුවන් වෙලාවේ ධර්ම අවබෝධයට උදව් කළොත් පින්වත්නි ඒ කියන්නේ කවදා හරි දවසක මේව නැති වුණත් ඒ ලැබිච්ච වෙලාවේ මම හරි දෙයක් කළා වෙනවා. මොකද මේව කරවසක නැති වෙලා යයි කියන අවබෝධයේ හින්දා. ඒ නිසා පින්වත්නි අත්හරින්න ඕනේ දවසක නැති වෙන හින්දා වෙනස් වෙන හින්දා අනිත්‍යතාව පිළිබඳ තියෙන අවබෝධයේ හින්දා එය ධනාත්මක අත්හැරීමක් බවට පත් කරගත්තොත් පින්වත්නි අත්හැරීම ගැන දන්නේ නැති මිනිසුන්ට වඩා අපිට මේ ලෝකෙට ලස්සන දෙයක් කරන්න පුළුවන් අපි සමහර විට අපි යම් යම් දේවල් පිළිබඳ තියාගෙන ඉන්න බලාපොරොත්තු ප්‍රාර්ථනාවල ස්ථීර අදහස් පව වෙනස් කරගන්න වෙනවා. අත්හැර ගන්න වෙනවා. ඒ කියන්නේ සමහර දෙමව්පියෝ දරුවෝ පිළිබඳ තියන් ඉන ලොකු බලාපොරොත්තු. අපි වෙලාව සම්පූර්ණයෙන් කපකලේ දරුවෝ වෙනුවෙන්. අපි අපේ මුදල් සියල්ලම කැපකලේ දරුවෝ වෙනුවෙන්. අපිට කියලා කිසි දෙයක් ඉතුරු කරගත්තේ නැහැ. මේ ළමයි අපිට සලකයි. අපිව දඹදිව යවයි. කටන පිංකම් කරවයි. අපි බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඒවා දරුවෝ ලොකු වෙද්දි ලෝකය, සමාජය, ආර්ථිකය, දේශපාලනය වෙනස් වෙලා අපි හිතපු දේවල් දරුවන්ට කරගන්න බැරි වෙනවා. දැන් දුකයිනේ. අනේ අපි මේ ළමයි ගැන තියන් හිටපු බලාපොරොත්තු කියලා මම කියන්නේ තමන්ට කරන්න පුළුවන් දේ උපරිම කරලා මහා ලොකුවට බලාපොරොත්තු තියාගන්න නැතුව ඉමු අපිට. මොකද දෙයක් ලැබෙනවා නම් ලැබෙන්නේ නොලබනවා නම් නොලබෙන්නේ බුදුහාමුදුරුවෝ කියලා දුන්න විදිහට කර්මානුරූපීව. අපි අපේ දරුවන්ට කොච්චර පිහිට වුණත් උදව් කළත් සැලකුවත් ඒ දරුවන්ගෙන් අපිට සැලකුම් ලැබෙන්න අපි පින් කරලා තියෙන්නම ඕන පෙර සසරේ අපි මාපිය උපස්ථානේ නොකරපු අය නම් අපි අද කොච්චර හොඳ දෙමව්පිය වුණත් සමහර විට මහලු වේ හුදකලා වෙන්න සිද්ධ වෙයි. අපි ඒක බාර ගන්න ඕන. ඒකට අපි මූණ දෙන්න ඕන. බලාපොරොත්තු නැහැ. මිනිස්සුන්ට උදව් කරනවා මේ ලෝකේ මිනිහෙක් විදිහට ඉපදුනහම මිනිස්සුම තමයි අනිත් මිනිස්සුන්ට උදව් කරන්න ඕන. ඒ නිසා මිනිස්සුන්ට අපි උදව් කරනවා. හැබැයි ආපහු කෘතගුණ මතක තබා ගනී කියලා බලාපොරොත්තුවක් අපි ගාව නැහැ. ආන්න එතකොට සැලකුවේ නැතත් කළගුණ සැලකුවේ නැතත් දුකක් නැහැ. කාට හරි රස්සාවක් හොයලා දෙනවා. ඒ රස්සාවේ පළවෙනි පඩිය ගත්ත දාට දැන් එයි මාව බලන්න. එහෙම නැහැ. එහෙම බලාපොරොත්තු නැහැ. එහෙම මිනිස්සුන්ට පින්වත් ජීවත් වෙන එක හරි ලේසි. බලාපොරොත්තු ගොඩාක් එක්ක ඉස්සරහට යන්න ඕනේ අපි බලාපොරොත්තු තියාගන්න ඕනේ අපි පිළිබඳ. අපි විශ්වාස තියාගන්න ඕනේ අපි පිළිබඳ. අපි පින් කරගන්නවා නම් ඒක අපි කරගන්න ඕනේ. කවුරු හරි කරලා දෙයි කියලා බලාපොරොත්තු වෙමින් ඉන්න එපා. ඒව වෙනස් වෙලා යන්න පුළුවන්. පින්වත්නි හිතන්න. අපි කාගෙන් හරි දෙයක් බලාපොරොත්තු වෙමින් ඉඳලා ඒ දේ එයාගෙන් අපිට ලැබුණොත් අපිට සතුටක් දැනෙනවා. හැබැයි අපේ බලාපොරොත්තුෙන් ඉඳලා අපිට ඒක නොලැබුණොත් අපිට දුකක් දැනෙනවා. දැන් මං අහන්නේ අපි කාගෙන්වත් මොකුත් බලාපොරොත්තු නැතුව ඉඳලා කාගෙන්වත් මොකුත් නොලැබුණොත් මොකද වෙන්නේ? දුකයිද? නෑ දුක නෑ. අපි බලාපොරොත්තුෙන් හිටියේ නෑනේ. එහෙනම් සතුටුද? නෑ සතුටුත් නෑ. ඇයි? සතුටු වෙන්න දෙයක් ලැබුණෙත් නැහනේ. හොඳයි. මුකුත් නැහැ ප්‍රශ්නෙකුත් නැහැ. එහෙනම් අපි කාගෙන්වත් මුකුත් බලාපොරොත්තු නැතුව හිටියට කර්මානුරූපීව හෝ හොඳ මිනිස්සුන්ගෙන් හෝ කෘතගුණ දන්න අයගෙන් හෝ ලැබෙන්න ඕනේ දේ හොඳ විදිහට අපිට ලැබෙනවා. බලාපොරොත්තු නැති වෙලාවක හොඳ දෙයක් ලැබුණම මොකද වෙන්නේ? අපි කියනවා සර්ප්‍රයිස් වෙනවා කියලානේ. ජීවිතේම සර්ප්‍රයිස් එකක් වෙනවා. එක එක්කෙනා මත බලාපොරොත්තු තියාගන්න නැතුව ඉස්සරහට යන්න. මොකද පින්වත්නි මේ ලෝකේ ඕනෑම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ සිද්ධ වෙන්න පුළුවන් දේවල් අතර සිද්ධ වේවි කියලා තුන් හිතකින්වත් හිතපු නැති දේවලුත් තියෙන්න පුළුවන්. ඇමරිකානු ජනාධිපති හිතන්න නැතුව ඇති පරදී කියලා. පරදී කියලා හිතුවත් පෙරදුනාට පහවදාට පහවදා බිරිඳ දික්කසාද වෙලා යයි කියලා කවුද හිතන්නේ? එහෙම තමයි නැති වෙනකොට පැදුරක් නැති වෙනවා මිනිස්සු නොහිතුවට. පහුගිය කාලෙක ඔබට මතක ඇති තවම සුනාමි ව්‍යසනයේ කාලේ ගාල්ලේ මිනිස්සු හුඟක් මැරුණා. ඒ සමහර මලමිනි හොයාගන්නකොට ගොඩාක් ඒ වනරක් වෙලා. එක එක්කෙනාට වෙන වෙනම ආදාහන කටයුතු කළේ නැහැ. සමූහ මිනී වලක වැළලුවා. ඒ අතර ගාල්ල නගරේ තට්ටු පිට තට්ටු බිල්ඩින් හදාගෙන හිටපු දැවැන්ත ව්‍යාපාරිකයන්ගේ මලමිනිත් තිබ්බා. ඒ බිල්ඩින් යට හිඟා කාපු යාචකයින්ගේ මරසිරුරුත් තිබුණා. ඒ යාචකයෝ කවදාවත් හිටන්න නැතුව ඇති. ගාල්ලේ ලක්ෂයට කොඩිය දාගෙන හිටපු ලොකු මුදලාලිලාගේ වලවල් වල මේකට වැළලෙන්නේ. ඒ ලොකු මුදලාලිලා කවදාවත් හිතන්න නැතුව ඇති පාංශු ගෝලයක්වත් නැතුව සමූහ වලක වැළලෙන්න එහෙම තමයි මේ ලෝකේ පිටපත ලියන්නේ කවුද දන්නේ නැහැ පින්වත්නි අපි හිතන්නේම නැති දේවල් තමයි ඉස්සරහට සිද්ධ වෙන්නේ ඒක සමහර දීර්ඝට ලිනාට්ටේ වගේ ලියන කෙනා දන්නෙත් නැහැ අන්තිමට මොකද වෙන්නේ කියලා එහෙම තමයි අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති එහෙම ලෝකෙක කිසිවක් පිළිබඳ සදාතනික බලාපොරොත්තු නැතෝ යන්න බුදුහාමුදුරුව දේශනා කළේ සබ්බං පහාය ගමනීයන් සියල්ල හැරදායා යුත්තෝ වෙමු අපි ඒ හින්දා ඒ බව සිහි තියාගෙන වැඩ කරගෙන ගියොත් මේ මොහොත පිළිබඳ විශ්වාස කරලා හෘදේ සාක්ෂියට එකඟව මේ මොහොත ගත කළොත් අපිට පින්වත්නි දවසින් දවස මේන් ගැලවෙන මාර්ගයක් පාදගන්න පුළුවන් වෙයි. ජීවිතයේ දුක සෑහෙන අඩු කරගන්න පුළුවන් වෙයි. මම ඔබට යෝජනා කරනවා. ඒ නිසා අත්හැරීම කියන එක ඊටාම ප්‍රායෝගිකව ජීවිතයට එකතු කරගන්න. හරියට අත්හැරීම දන්න කෙනා පින්වත්නි බොහෝ විට ඊටා සුන්දරව ජීවත් වෙන කෙනෙක්. හරි සතුටෙන් ජීවත් වෙන කෙනෙක්. යුතුයකම් වගකීම් ලස්සනට ඉටු කරන කෙනෙක්. සැනසීමට හේතුවක් අත්හැරීම. අහපු දා ඉඳලා ක්‍රියාත්මක කරපු දා ඉඳලා ප්‍රතිඵල ලැබෙන ලස්සනම පාඩම අත්හැරීම ආයෙත් පාරක් අලුත් විදිහට හිතලා ජීවිතයට එකතු කරගන්න කියන ආරාධනාවත් එක්කම අදට අපි ධර්ම දේශනාව නිමා කරමු. පින්වත් ඔබට තෙරුවන් සරණ ලැබේවා. අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති හොඳයි අද දවසේ ධර්මදේශනාවේ ප්‍රධාන දායකත්වයේ දරන මොරටුව දසොයිසාපුර පදිංචි අජිත් නවරත්න මහතා සහ ඒ මහත්මියත් පවුලේ සියලු දෙනා විසිනුත් ඒ වගේම ඩුබාහි පදිංචි ඉන්ද්‍රාණි නවරත්න මහත්මිය සහ පවුලේ සියලු දෙනා විසිනුත් බලාපොරොත්තු වෙනවා මීට වසර දෙකකට පමණ ඉහතදී වියෝ වූ සදාදරණීය මෑණියන් TH සීතා මාතාවට පින් අනුමෝදන් කරන්නට ඒ වගේම වසර 15කට පමණ ඉහතදී වියෝ වෙච්ච ඇල්බර්ට් නවරත්න පියසඳානන් සීපත් කරමින් එතුමාට පින් දෙන්නත් බලාපොරොත්තු වෙනවා. වසර 10කට පමණ පෙර මිය පරලව ගියපු විජේරත්න නවරත්න සහෝදරයටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නම් සඳහන් කළ ඥාතීන්ටත් ඒ වගේම නමින් මිය ගිය සියලු දෙනාටත් අපවත් වී වදාලා අතිපූජනීය දරණාගම කුසල ධම්මාවිදාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු සම්බුදු සසුන වෙනුවෙන් කටයුතු කොට අපවත් වී වදාළ මහා සංඝරත්නයටත් රටදෑ වෙනුවෙන් දිවි පුදන ලද රණවිරුවන්ටත් මේ පින් ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි පින් දෙමු හැමදිනාම මෙලෙස පින් අනුමෝදන් කරන්න. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ හිදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ හොඳයි පින්කමේ දායකත්වය දරන පින්වතුන් විසින් තවදුරටත් බලාපොරොත්තු වෙනවා දේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් සෙත් පතන්න ඒ වගේම අජිත් ඉන්දිරා දිනිති හසිනි කවින්ද ඇතුළු පවුලේ සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා ඉන්ද්‍රාණි අසිත චමිලා ශිරාණි ඒ වගේම ශ්‍රීරාණි, ඉන්දිකා, චන්ද්‍රාණි, කාන්ති ඇතුළු පවුලේ අයට සෙත් පතන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රෝහිණී, ආනන්ද, ජගත්, නීල් ඇතුළු පවුලේ අයට සෙත් පතන්නත් බලාපොරොත්තු වෙනවා. කොරෝනා වසංගතයෙන් පීඩා විඳින මුළු ලෝකයේම සියලු දෙනාට සෙත් පතනවා. ඒ සියලු දෙනා මේ ජීවිතේ සුවපත් වේවා සැනසෙත්වා මුළු ලෝකයේම මේ වසංගත වලින් නිදහස් වෙ ඉතා සුවපත් වූ වාසනාවන්ත අනාගතයකට අපි මේ ඇසූ ධර්මයේ සත්‍යානුභාවය ආශිර්වාදයක්ව විශ්වයට එකතු වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක මොරටුව දසොයිසාපුර පදිංචි අජිත් නවරත්න මහතා සහ පවුලේ අයත් ඩුබාහි පදිංචි ඉන්ද්‍රාණී නවරත්න මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසිනුත් දායකත්වයේ දරමින් ඔබ වෙතගෙන ආ බෞද්ධ ආරෝප වාහිනී මේ පැයට નિયમિત ධර්ම දේශනාව මෙතනින් නිමාවටපත් වෙනවා.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 ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.